ගරුතර මහා සංඝරත්නයන් අවසරයි තිස්ස ජිනසේන මහත්මයා ප්‍රධාන සදහවත් පින්වත්නි දන් තිබෙන්නේ පිරිත් අනුශාසනාවයි මාතර උඩ අපරකේ මහමෙවුනාව මහා විහාරය දැන් ක්‍රමක්‍රමයෙන් අංග සම්පූර්ණ විහාරයක් බවට පත්වෙමින් තිබෙනවා. සියක් නමක් මහා සංඝරත්නය වැඩ වාසය කරමින් ධර්මයේ ඉගෙන ගනිමින් පුණ්‍ය කටයුතු වල යෙදෙමින් සිටිනවා. ඒ අතරේ සදහැවතුන්ට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලබා දීම පිණිස අලංකාර ධර්ම මන්දිරයක් කරවලා මේ වෙසක් පුන් පොහේ නිමිත්තෙන් ඒ ධර්ම මන්දිරයේ විවෘත කිරීම පිණිසයි අද මේ පරිත්‍රාණ ධර්ම දේශනාව ਸਰව රාත්‍රිකව සිද්ධ කරන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශේෂයෙන්ම මිනිස්යාව සතර අපායෙන් මුදවනවා ධර්මය කියන වචනය අර්ථ දක්වද්දී පැරණි මහා තෙරුන් වහන්සේලා අටුවා කරද්දී ඒ ධර්මයේ ආර්ථය දක්වලා තිබෙන්නේ සතර අපායෙන් ගොඩනගන හේයින් බුද්ධ දේශනාවට ධර්මය කියනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලික ලක්ෂණයක් තමයි ඒ ධර්මයේ හැසිරෙන කෙනාව සතර අපායෙන් ඈතර කරවීම. ඒ ගැන ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තං මහන්තං යථාවස්ස කාලේ ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී යම් කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් ඒ ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා කොයි ආකාරයෙන්ද ආරක්ෂා කරන්නේ මහා වැස්සක් වහිද්දි විශාල කුඩයක් වගේ චත්තම් මහන්තං විශාල කුඩයක් යට ඉන්න කෙනෙක් වැස්සට නොතිමී ඉන්නවා වගේ ධර්මයෙන් ආරක්ෂා කරනවා. කොහොමද ආරක්ෂා කරන්නේ? ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ හොඳට පුරුදු කළෝතින් අනුසස් මෙයයි න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන කෙනා සතර අපායේ යන්නේ නැහැ එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මූලිකම ස්වභාවයක් තමයි ඒ ධර්මයට සිත පහන් කරගෙන ඒ ධර්මය හොඳට අහලා පුරුදු කරපු කෙනාට ඒ ධර්මයෙන් පිහිට ලැබීම ප්‍රධානම පිහිට තමයි දැන් මනුස්ස ලෝකේ මිනිස් ජීවිතයේ ගෙවන අපට සතර අපායෙන් මිදිලා සුගති රැකවරණය ලැබීම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා චරත භික්කවේ චාරිකං පින්වත් මහණෙනි චාරිකාවේ හැසිරෙන්න. බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං බොහෝ ජනයාට හිත පිනිස බොහෝ ජනයාට සැප පිනිස දෙවි පිනිසුන් හට යහපත පිනිස දේශේත භික්කවේ ධම්මං මහණෙනි ධර්මයේ දේශනා කරන්න ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසాన කල්යාණං මුල මැද අග පිරිසිදු සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං ආර්ථ සහිත පැහැදිලි වචන වලින් යුක්ත පිරිසිදු නිවන් මඟ අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති ගෞතම බුදුරජුන්ගේ ධර්මය අසන්ත නොලැබුණොත් මිනිසුන් පිරිහි යනවා. භවිස්සanti ධම්මස් ධම්මස්ස අඤ්ඤාතාරෝ. ඒ ධර්මයේ අහන්න ලැබුණොත් අවබෝධ කරන අය පහළ වෙනවා. එහෙමනම් පින්වත්නි මේ ධර්මයේ මූලිකම ඉලක්කය ජීවිතාබෝධය ලබා දීමයි. මේ ජීවිතාබෝධය ලබා දීමට උදව් කරන ධර්මය බුදුරජාණන් වහන්සේගේ කාලේ නානා දේශවලින් පැමිණිච්ච නානා භාෂා කතා කරන අය සවැත් නුවරට පැමිණියා වේළුවනාරාමයට පැමිණියා රජගහ නුවරට පැමිණියා ඊළඟට බාරණැසට පැමිණියා ඒ හැමතැනම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරුණා හැමතැනම රහතන් වහන්සේලා වැඩ සිටියා බුදුරජාණන් වහන්සේ කොහේ හරි යම්කිසි දේශනාවක් කරනවා නම් ඒ දේශනාව ඒ රහතන් වහන්සේලා අන් අයට කියා දෙනවා අසවල් තැන බුදුරජාණන් වහන්සේ අසවල් දේශනාව පැවැත්තුවා කියලා. ඒ අනුසාරයෙන් බුද්ධ දේශනාව පැතිරී ගියා. එහෙම පැතිර යද්දී තම තමන්ගේ භාෂාවලින් මේ බුද්ධ වචනය ශ්‍රාවකයන් වහන්සේලා කතා කරන්න පටන් ගත්තා. ওই කාලේ යමෙලු තෙකලු කියලා බ්‍රාහ්මණ පඬිතවරු දෙන්නේ පැවිදි වෙලා හිටියා. මේ බ්‍රාහ්මණ පඬිතවරු දෙන්නා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා භාග්‍යවතුන් වහන්සේ නානා දේශවලින් නානා ගෝත්‍රවලින් පැවිදි වෙච්ච අය විවිධ භාෂා කතා කරනවා. මේ විවිධ භාෂා කතා කිරීම විවිධ භාෂා කතා කරන අය තම තමන්ගේ භාෂාවෙන් ධර්මයේ කීම නිසා ධර්මයේ දූෂණය වෙනවා. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ සංස්කෘත ශ්ලෝකයට හරවන්න අවසර දෙන්න. එවල පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියා හිටියා හිස් පුරුෂය තථාගත ධර්මය කිසි දවසක සංස්කෘත ශ්ලෝකයට නොනගිය යුතුයි. තථාගත ධර්මය කිසි දවසක සංස්කෘත ශ්ලෝකයට නොනගිය යුතුයි. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාලා අනුජානමි අනුජානාමි භික්ඛවේ සඛාය නිරුක්තිය ධම්මං පරියාපුනිතුම් මහණෙනි තම තමන්ගේ භාෂාවෙන් ධර්මයේ ප්‍රගුණ කරන්න අවසර දෙමි. එතකොට ඒකේ තේරුම අර යමලු තෙකලු කියන පඬිත බ්‍රාහ්මණ දෙදෙනා භික්ෂූන් දෙදෙනා මහාන වෙච්ච දෙදෙනා දරුව මතය බුදුරජාණන් වහන්සේ එකග වුණේ නැහැ. ඒ දෙන්න කියා හිටියේ නානා දේශවලින් නානා ගෝත්‍රවලින් ශාසනය පැවදි වෙලා තම තමන්ගේ භාෂාවෙන් ධර්මයේ කීම නිසා ධර්මයේ විකෘති වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඍජුවම ඒ අදහස ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ අනුමත කළා අනුජානාමි භික්ඛවේ සකාය නිරුත්ත්‍යා ධම්මං පරියා පුනිතුං මහණෙනි ස්වකීය භාෂාවෙන් ධර්මය ඉගෙන ගන්නට අවසර දෙමි. මේ අවසරය නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න කලින් ධර්මදේශනා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න කලින් ඉන්දියාවේ සිටිද්දී එකල ලංකාවේ භාවිත කළ භාෂාව වන දීප භාෂාව ඉගෙන ගත්තා. දීප භාෂාව ඉගෙනගෙන ශ්‍රී ලංකාවට වැඩම කළ මීදු මහ රහතන් වහන්සේ මේ ලංකා වාසීන්ට ඒ ලංකා ලංකා වාසීන් කතා කළ භාෂාවෙන් ධර්මය කියා දුන්නා. ඊට පස්සේ මේ ලංකා වාසී පින්වතුන්ට තුන්වෙනි ධර්ම සංගායනාවේදී ස්ථාපිත කළ මාගදී භාෂාවෙන් pāli භාෂාවෙන් තිබූ ධර්මයේ ඉගැන්වුවා. එහි අර්ථ සිංහලෙන් එකල තිබිච්ච භාෂාවෙන් කියා දුන්නා. එතකොට බුද්ධ දේශනාවල තිබිච්ච කරුණු පැහැදිලි කරමින් එකල භාවිතා කළ භාෂාවෙන් ඉගැන්වුවා. ඒකට කියන්නේ හෙළ අටුවා කියලා. මේ හෙළ අටුවා පාවිච්චිය අවුරුදු 800ක් වගේ කාලයක් මේ හෙළදිව වාසීන් තමන්ගේ භාෂාවෙන් කළේ. ඉන්දියාවේ වැඩ සිටි භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා ශ්‍රී ලංකාවේ ධර්මදීපයේ පෙරදිග මුතුවැටයේ ධර්ම භාණ්ඩාගාරයේ නිර්මල ධර්මයේ ආරක්ෂා වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකා වාසීන්ට හෙළ බසින් එහි අරුත් විස්තර කළා. හෙළ බසින් විස්තර කළ අරුත් හෙළ අටුවා නමින් ලංකාවේ තියෙනවා. සංඝයා කියා හිටියා බුද්ධඝෝෂ තෙරුන් වහන්සේට ඔබ වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ හෙළ අටුවා සිංහල ඒ කියන්නේ හෙළ භාෂාවෙන් තියෙන අටුවාව මාගදියට ඒ කියන්නේ pāli භාෂාවට හරවගෙන ගේන්න එතකොට අපටත් මේවා කියවන්න පුළුවන්. එතකොට ඉන්දියාවේ ඒ කාලේ භාවිතා කළේ pāli භාෂාව. බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේ මහ විහාරයට වැඩම කළා අනුරාධපුරේ. වැඩම කළා ඒ කාලේ වැඩ හිටිය ප්‍රධාන සංඝ ස්ථූරයන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළා කියා හිටියා මා ජම්බුද්වීපයේ සිට මේ ශ්‍රී ලංකාවට පැමිණියේ ඒ ත්‍රිපිටක බුද්ධ වචනයේට මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙන ලද විස්තර සහිත හෙළ අටුවා pāli භාෂාවට හරවන්නයි. මට මට ඒකට අවසර දෙන්න කියලා. එවලේ ඒ සංඝ ස්තුවරයන් වහන්සේ එකපාරට අවසර දුන්නේ නැහැ. ඒ බුද්ධඝෝෂ තෙරුන් වහන්සේගේ කුසලතාවයේ මැනීම පිණිස කියා හිටිය මම මේ ගාථාවක් දෙන්නම් මේ ගාථාවට පරිකතාවක් කරන්න. මේ ගාථාවට විස්තරාර්ථ කතනයක් කරන්න. ඒකෙන් අපි තේරුම් ගන්නවා කමනාසිට පුළුවන්ද බැරිද කියන එක. ගාථාව දුන්නා. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටේ ජටං. ඔක තමයි දීප ගාථාව. මේ ගාථාවට පරිකථාවක් රචනා කළා ඒ තමයි විසුද්ධි මාර්ගය. සංඝ ස්ථිරයන් වහන්සේට පූජා කළා. සංඝයා සතුටු වුණා අවසර දුන්නා. pāli භාෂාවට හරෙව්ව හෙළ අටුවා සිංහලෙන් තිබිච්ච අටුවා. ඊට පස්සේ මේ ලෝකේට පැතිර ගියා. ඉන්දියාවටත් පැතිර ගියා. ඊට පස්සේ ටික ටික මේ pāli භාෂාවට ගරු කළා හෙළබසින් තිබුණු දේ ටික ටික භාවිතෙන් ඈත් වෙලා ගියා. අපිට පේනවා වීදාගම මෛත්‍රී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලොවැඩ සංගරාව රචනා කරද්දී සිංහලෙන් උතුම් බුද්ධ දේශනා කවියට නගලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ඉල්ලා හිටිනවා එබැවින් එළුවෙන් කීවයි අනදර සිංහල භාෂාවෙන් කිව්වා කියලා තරහ ගන්න එපා කියනවා. ඒ කියන්නේ එකලත් සිංහල භාෂාවෙන් කරුණ කියවට තරම් මනාපයක් නැතුව සිටිවග පේනවා. නමුත් අපට පේනවා බොහෝ අයගේ ශ්‍රද්ධාව මතුවන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි අරුත් තම භාෂාවෙන් ඉගෙන ගැනීම තුලිනුයි. අපට පේනවා බුද්ධ ගයාවට වඩින විට මහායානිකයන් මහායාන බෞද්ධයින් ජර්මනියේ ඇමරිකාවේ රුසියාවේ ප්‍රංශේ මහායාන බෞද්ධයන් ඇවිල්ලා බෝධින් වහන්සේ ළඟ වාඩි වෙලා තමන්ගේ භාෂාවෙන් බුදුගුණ කියනවා තමන්ගේ භාෂාවෙන් වන්දනා කරනවා එතකොට මේ සියලු දෙනා දලයි ලාමාගේ ශ්‍රාවකයෝ තම තමන්ගේ භාෂාවලින් වන්දනා කරනවා ඉතින් ඒ තුල තමයි මේ පිරිස ධර්මයට ආවේ. ධර්මයේ pāli භාෂාවෙන් විතරක් ඉගෙන ගත යුතු නම් කිසි කෙනෙක් ධර්මයේ වෙන භාෂාවකට හැරවිය යුතු නැහැ. නමුත් අපි දන්නවා වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිංහල භාෂාවට තියෙනවා හැරිලා හරවලා තියෙනවා. නමුත් සිංහල භාෂාවට සම්පූර්ණ ත්‍රිපිටකය හරවන්න කලින් එංගලන්තයේ පාලි ත්‍රිපිටක සභාවක් පිහිටුවලා පාලි ටෙක්ස්ට් සොසයිටි කියලා රීස් ඩේවිස් කියන මහා ප්‍රඥාවන්ත කෙනා ලංකාවට ඇවිදිලා පාලි ඉගෙනගෙන ඊට පස්සේ මේ පාලි රෝමන් අකුරු වලට හරවලා ඊට පස්සේ මේ පාලියේ ඉංග්‍රීසි තේරුම් දෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ලංකාවේ සිංහල භාෂාවට සම්පූර්ණ ත්‍රිපිටකයේ පරිවර්තනය වෙන්න කලින් මෑත භාගයේ එංගලන්තේ මේ pāli සමා pāli පොත් සමාගම සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කළා. ඊළඟට ඒක ජර්මනියට දැන් පරිවර්තනය වෙලා තියෙනවා. තවත් භාෂාවලට ටිකෙන් ටික පරිවර්තනය වෙනවා. හින්දි භාෂාවට පරිවර්තනය කරමින් යනවා. තාම දෙමළ භාෂාවට පරිවර්තනයක් වුණේ නැහැ. ඒක නිසා දෙමළ ජනතාවට විශාල පාඩුවක් වෙලා තියෙනවා. බුද්ධ දේශනා ඉගෙන ගන්න පිළිවෙලක් නැහැ. එතකොට මේකෙන් අපිට පේනවා මේ දේශනා තම තමන්ගේ භාෂාවට හැරවීම නිසායි බොහෝ දෙනෙක් මේ ධර්මයේ ඉගෙන ගන්නේ. මේ කරුණ නිසා දැන් අපි දන්නවා කාලක් කලක් තිස්සේ පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වනවා අපත් පිරිවෙන් යන කාලේ සරසවි අධ්‍යාපනය කරන කාලේ පරිත්‍රාණ ධර්ම දේශනාවලට සහභාගී වෙලා තියෙනවා බොහෝ විට අපට මහා සංවේගයක් හට ගන්නවා මොකද මණ්ඩපයේ ස්වාමීන් වහන්සේලා පිරිත් කියද්දී කොටසක් කැරම් ගහනවා කොටසක් කතා කර කර ඉන්නවා කොටසක් පපඩම් බදිනවා කොටසක් කැම්බින් බෙදනවා මේ වගේ උත්සවයක් හැටියට තිබුණා මිසක් මේ ධර්මය කියන ගෞරවයෙන් නෙමෙයි බොවිට සිද්ධ වුණේ චාරිත්‍රයක් ඉෂ්ට කිරීමටයි මේන් සදහවතුන්ට ඒ ධර්ම ගෞරවය උපද්දවා දීම පිණිස මා පෞද්ගලිකව කල්පනා කළා මේ සජ්ජායනා කරන දේශනාවල අර්ථ දන්නවා නම් කොයිතරම් හොඳද කියලා. මොකද අපිට අපි දැක්ක සමහර අවස්ථාවල පුවත්පත් වලින් සමහර භික්ෂුන් වහන්සේලා කියලා තිබුණා gedara කරණීයමෙත සූත්‍රය කියන්න එපා. ආමනිස්සු ඇවිස්සෙනවා. එතකොට කරණීයමෙත සූත්‍රයේ සිංහල තේරුම දැනගෙන හිටියනම් හැමෝම දන්නවා එහෙනම් මේ මෛත්‍රී භාවනාවයි කියන්නේ මෛත්‍රී භාවනාව මනුස්සානම් පිය හෝති අමනුස්සානම් පිය හෝති. මනුස්සයන්ට ප්‍රිය වෙනවා අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. එතකොට මේ කරණීය මෙත්ත සූත්‍රයේ මෙත් පැතිරවීම ගැන තියෙන දේ gedara කියන්න එපා කිව්වම බොහෝ දෙනෙක් තමන්ගේ නිවෙස්වල පිරික්කීම අත්හැරියා. එහෙනම් මේ හානිය සිද්ධ වුණේ මේ පිරිතේ සිංහල තේරුම නොදන්නා නිසායි. සදහවතුන් කෙරෙහි අනුකම්පාවෙන් මා මේ සිංහල තේරුම සහිතව මේ පිරිත් පරිවර්තනය කළා. පරිවර්තනයකට pāli සිංහල පරිත්‍රාණ ධර්මදේශනාව ආරම්භ කළා. මා පටන් ගන්න කලින් ලංකාවේ ස්ථාන කීපයකින් සිංහල පිරිත පටන් ගත්ත අසාර්ථක වුණා. ඒ නිසා නමුත් මෙය අතිශයින්ම ජනප්‍රිය වුණා මහමෙවුනාවේ සිංහල pāli පිරිත් දේශනා. මේට විරුද්ධව මේ ධර්මය ගැන නොදන්නා ඊර්ෂියාවෙන් මැඩුණු සිත් ඇති ඇතම් භික්ෂුන් වහන්සේලා අපහාස කරන්න ගත්තා මේවා ඔක්කොම ඝන පිහිටවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඝන පිහිටවල දේශනා කරලා තියෙන්නේ ඒ නිසා මේ බලේ තියෙන්නේ මේ ඝනේ මත කියලා ඝන පිහිටවීම කියන ශාස්ත්‍රය ලංකාවට පැමිණුනේ 9 වෙනි සියවසේ. සීබස් ලකර කියන ග්‍රන්ථය තුලින්. එතකොට මේ සීබස් ලකර කියන ග්‍රන්ථය සංස්කෘත පොතක සිංහල පරිවර්තනයක්. දණ්ඩීන් කියන සංස්කෘත පඬිවරයා කාව්‍යාදර්ශය කියලා පොතක් ලිව්වා මේ සංස්කෘත සාහිත්‍යයේ තියෙන මහා කාව්‍ය සම්ප්‍රදායට අදාළ ඝන ශාස්ත්‍රය. මේක පටලවා ගත්තා බුදුරජාණන් වහන්සේ ඝන පිටුල දේශනා කළා කියලා බුදුරජාණන් වහන්සේට අපහාස කළා. බුදුරජාණන් වහන්සේ දේශනා බුදුරජාණන් වහන්සේ මන්ත්‍රකාරයෙක් නොවේ. මන්ත්‍රවල තමයි ඝන පිටීම තියෙන්නේ. එතකොට කාව්‍ය දර්ශ වගේ ග්‍රන්ථවල ඝන පීඨවන ශාස්ත්‍රයේ බිහිකලේ බ්‍රාහ්මණේ. බ්‍රාහ්මණෙන් කිව්වා නයන්න මුල් කරගත්තු නගණේ නයන්න මුල් කරගත්තු අක්ෂරයක් මුලට දාලා යහපත් වැඩ පටන් ගන්න එපා. ඒක හිතසුව පිණිස පවතින්නේ නැහැ කිව්වා. ඝන ශාස්ත්‍රයේ පිළිගන්නවා නම් අපේ රටේ බෞද්ධ ජනයා නායන්න මුල් කරගත්තු නමෝ තස්ස භගවතු අතාරින්න වෙනවා. නමෝ බුද්දය අතාරින්න වෙනවා. මේ නිසා පාලි සිංහල පිරිතට අපහාස කරන්න ගිහින් පහර ගහගන්නේ Tamanටමයි. ඝන ශාස්ත්‍රයේ පිළි අරගෙන අපට ලබා ගන්න විශේෂ දේවල් නැහැ. බුදුරජාණන් වහන්සේ මන්ත්‍රකාරයෙ නොවේ. උන්වහන්සේ වදාළේ සත්‍යයක්. හැම සූත්‍ර දේශනාවක්ම දේශනා කළාට පස්සේ මෙහි ඝන පීඨීම හේතුයෙන් සුවපත් වේවා කියලා අපි කියන්නේ අපි කියන්නේ ඒතේන සච්චේන සුවත් යෝතු මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා සෙත් වේවා එහෙනම් පින්වත්නි මේකේ වැදගත්ම කාරණේ සත්‍යයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කර පෙන්වන්නේ සත්‍යයයි අන්නේ සත්‍යය මේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ මහ පිරිත් පොත් පිරුවානා පොත් වහන්සේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ සියලු දේශනා නිර්මල බුද්ධ වචන. මේ නිසා ඒ උතුම් බුද්ධ වචන සජ්ජායනා කරද්දී ඒ සජ්ජායනා කරන්නේ සත්‍යයයි. පින්වත්නි සත්‍යයට අදාළ භාෂාවක් නොවේ. සත්‍යයට අදාළ සත්‍යයමයි. බුදුරජාණන් වහන්සේ තුල යම් ගුණ සමූහයක් පිහිටා ඇද්ද කවර භාෂාවෙන් කතා කළත් එය සත්‍යක්මයි. ඒ නිසා උන්වහන්සේගේ ගුණ කෙනෙක් සිංග්‍රීසියෙන් කිව්වත් ඒ සත්‍යමයි. දෙමළ භාෂාවෙන් කිව්වත් ඒ සත්‍යමයි. සිංහලෙන් කිව්වත් සත්‍යමයි. පාලියෙන් කිව්වත් සත්‍යමයි. සත්‍යය භාෂාවකට හරවපු ගමන් අසත්‍ය වෙනවා නම් ඒ සත්‍යය සැකකල යුතුයි. මේ නිසා පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සියලු දෙනා හැකිතා තමන්ගේ භාෂාවෙන් ප්‍රගුණ කරත්වා ඒ ධර්මයේ අරු දැන අර්ථ හඳුනාගෙන සජ්ජායනා කරත්වා ඒ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගනිත්වා අද දවසේදීත් මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා රතන සූත්‍ර, මංගල සූත්‍රය, කරණිමිත සූත්‍රය, කන්දපිරිත ඊළඟට කසීභාරද්වාජ සූත්‍රය ආදී සූත්‍ර දේශනා රාශියක් සජ්ජායනා කරනවා. මේ උතුම් බුද්ධ දේශනාවල සත්‍යානුභාවයෙන් සියලු දිනාට යහපත සැලසේවා. සියලු දුක් කරදර පීඩා දුරු වේවා දෙවියන්ගේ කැමැත්ත, මනාපය, ප්‍රිය බව දියුණු වේවා. දෙවියෝ උදව් කරත්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සියලු දෙනා පහදිත්වා. ඒ ධර්මයෙන් සැනසීම ලබත්වා. හැම දිනාටම උතුම් යහපත පිණිස සැපේ පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනා සජ්ජායනා කිරීමෙන් ලබන පින ඒකාන්තයෙන්ම හේතු වේවා සාදු සාදු සාදු